සියලු දෙනාම සාදුනාදයක් පාත්වන්න. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තථාගතප්ප වේදිත ධර්මය අපි හැමදෙනාගේම ජීවිතවලට ලං කර ගැනීමට ඒ තුලින් අපි බලාපොරොත්තු වන පරිදි ලෞකික වශයෙන් ඇති කරගත හැකි ආත්ම ආශිර්වාදය ඒ වගේම ලෝකෝත්තර වශයෙන් අත්පත් කරගත හැකි උතුම් වූ ප්‍රතිඵලය යන කාරණා දෙක සිහිපත් කරගෙන තමයි අප මේ ධර්ම දේශනාව සඳහා සූදානම් වන්නේ. ගිලානෝපමා සූත්‍රයේදී අපි පහුගිය දිනක ඒ සූත්‍රය දේශනා කරන්නට යෙදුණා. රෝගීන් තුන්දෙනෙකු උපමාවට අරගෙන මේ සූත්‍රය දේශනා කරලා තිබෙන්නේ එක රෝගියෙක් ඉන්නවා ඔහුට කොයිතරම් බෙහෙත් හේත් ඒ වගේම ඒ අවශ්‍ය කරන ආහාර පාන ඒ වගේම උපස්ථායක සේවය ආදී සියලු දේ ලැබුණත් නොලැබුණත් ඒ රෝගයෙන් බේරෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැති රෝගියෙක් ඉන්නවා. ඒ වගේම දෙවෙනි රෝගියෙක් ඉන්නවා ඒ තමයි කිසියම් වූ බෙහෙතක් ආහාරයක් උපස්ථායක සේවාවක් ලැබුණත් නොලැබුණත් ඒ රෝගයෙන් අත්මිදීමට තරම් වාසනාවන්ත රෝගීන් ඉන්නවා. මේ පින්නතුන්ට තමන්ගේ පෞද්ගලික අත්දැකීම් තමන් අහලා තියෙන අත්දැකීම් මේ දේවල් දිහා කල්පනා කරලා බැලුවාම මේ කාරණාව සත්‍ය බව පැහැදිලි වෙනවා. ඒ වගේම තවත් රෝගියෙක් ඉන්නවා ඒ තමයි ඒ රෝගියාට අවශ්‍ය කරන බෙහෙත් හේත් ඒ වගේම රෝගියාට අවශ්‍ය කරන ආහාර පානයන් සාත්තු සේවය ආදිය ලැබුණොත් නියත වශයෙන්ම සුව කරගත හැකි රෝගී. ତର මේ උපමාව අරගෙන බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මේ කෙලෙස් ලෙඩට දෙන බෙහෙතත් එහා සමානයි. සමහර කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ දැකීමක් නැත්තම් ඒ වගේම තථාගතප්ප වේදිත ධර්මයේ ශ්‍රවණය කිරීමක් යන කාරණාවන් ලබා ගැනීම සඳහා අවස්ථාව තිබුණත් නැතත් කිසිම ආකාරයකින් තමන්ගේ ජීවිතය ඒ යථා අවබෝධය ඇති කර ගැනීමන උත්සාහ නොකරන පිරිස. දෙවෙනි කණ්ඩායම තමයි සමහර කෙනෙක් ඉන්නවා තථාගතයන් වහන්සේගේ දැකීම හෝ තථාගතප්පවේදිත ධර්මයේ ශ්‍රවණය කිරීම හෝ යන කාරණා දෙකම නැති වුණත් ඒ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න අධ්‍යාත්මික ගුණය වඩා වර්ධනය කරගන්න උතුම් වූ වාසනාවන්ත පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම තමයි තුන්වෙනි කණ්ඩායම හැටියට තවත් කණ්ඩායමක් ඉන්නවා. ඒ අයට මේ ධර්මය තථාගතප්ප වේදිත ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ පිළිබඳව දර්ශනය ඇති කරගන්න අපි උදව් කරෝතිත් ඒ අයට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ ජීවිත විමුක්තිය ඇති කරගන්න. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නේ අන්න ඒ පිරිස වෙනුවෙන් තමයි මේ ධර්ම දේශනා පවත්වන්නේ. අර රෝගින් තුන්දෙනාගෙන් අවසාන රෝගියා එහෙම නැත්නම් බෙහෙත් හේත් කරාම සනීපවන රෝගියාට ඒ රෝගියා නිසා තමයි මේ බෙහෙත් හේත් කිරීම, ආහාර සැපයීම, ඒ වගේම සාත්තු සේවා ආදී වෛද්‍ය කටයුතු සිද්ධ කරන්නේ. එහෙම සිද්ධ කරාම අර පෙර සඳහන් කරපු අනිත් රෝගීන් දෙන්නටත් සනීප වෙන්නේ නැති රෝගියටත් කොහොමත් සනීප වෙන රෝගියටත් කියන මේ දෙන්නටත් අමතර වාසියක් ඇති වෙනවා. ඒ වගේ තමයි මේ බණ අහන්න සූදානම් වෙලා ඉන්න මේ ධර්ම දේශනාව වෙනුවෙන් සැදී පැහැදිලා ඉන්න මේ පින්නතුන් වෙනුවෙන් මේ ධර්මයේ දේශනා කරාම තවත් බොහෝ පිරිසකට මේ ධර්මය අහන්න උනන්දුවක් තියන අයටත් නැති අයටත් හැමෝටම මෙය ප්‍රයෝජනයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ උතුම් වූ අනාගත වාසනා ගුණය වෙනුවෙන් තමයි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඒ නිසා අද දවසේදී අපිට නියමිතව තිබෙන්නේ අංගුත්තර නිකායට අයිති තික නිපාතේ පුද්ගල වර්ගයේ තිබෙන අபிසංකරණ කියන සූත්‍රය ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළදී පුද්ගලයන් තුන් දෙනෙක් පිළිබඳව කරන විග්‍රහයක් තමයි තයෝ මේ භික්කවේ පුද්ගල සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස් මේ ලෝකයේ මහණෙනි මේ ලෝකයේ ඉන්නවා පුද්ගලයෝ තුන් දෙනෙක් විද්‍යමාන වන කවුරුන්ද ඒ තුන්දෙනා? පුද්ගලෝ සබ්බ්‍යා පජ්ජං කාය සංකාරං අபிසංකරෝති. පුද්ගලෝ සබ්බ්‍යා පජ්ජං වචී සංකාරං අபிසංකරෝති. පුද්ගලෝ සබ්බ්‍යා පජ්ජං මනෝ සංකාරං අபிසංකරෝති. ඒ පුද්ගලයා තමයි දුක් සහිත වූ කාය සංස්කාරයන් රැස් කරන පුද්ගලයා. දුක් සහිත වූ වචී සංස්කාරයන් රැස් කරන පුද්ගලයා. දුක් සහිත වූ මනෝ සංස්කාරයන් රැස් කරන පුද්ගලයා. සංස්කාරයන් කියලා කියන්නේ මොනවද? සංස්කරණ සංස්කාර කියන වචනයට අපිට සිංහල භාෂාවෙන් දෙන්න පුළුවන් වචන නිරුක්ති කීපයක් තිබෙනවා. ඒ අතර සංස්කරණය එහෙම නැත්නම් සකස් කිරීම, රැස් කිරීම, එකතු කිරීම ආදී වචන මේකට අපිට තේරුම් ගැනීමේ පහසුර යොදා ගන්න පුළුවන්. එනෝ සංස්කාර කියලා කියන්නේ අප විසින් මේ ජීවිත කාලය මුළුල්ලෙහි කායික වාචසික මානසික වශයෙන් සචේතනිකව සිදු කරන්නා වූ ක්‍රියාවන් සියල්ලෙහිම එකතුව තමයි සංස්කාරයන් කියලා කියන්නේ. එහෙනම් ඒ එකතුවේ නැත්තම් මේ අඩංගුවට කියන අනිත් තම තමයි සංසාරය කියලා කියන්නේ. මේ සංසාරය තුල අපි එකතු කරගන්නා ලද හොඳ නරක ඒ වගේම මේ හැම දෙයක්ම උපාදානයන් මේ සියල්ලටම අපි කියනවා සංස්කාරයන් කියලා. ඒ නිසා පින්නතුන මේ ලෝකේ ඉන්න පුද්ගලයෙක් ඉන්නවා දුක් සහිත දේවල්ම එකතු කරන. නැත්තම් දුකට හැඳීමට වැළපීමටම හේතු වන්නා වූ කාය සංස්කාරයන් වචී සංස්කාරයන් මනෝ සංස්කාරයන් එකතු කරන පුද්ගලයෙක් ඉන්නවා මේ අபிසංකරණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විදියට කාය සංකාරං වචී සංකාරං මනෝ සංකාරං අபிසංකරිත්වා අபிසංස්කරණය කොට නැත්නම් එකතු කොට රැස් කොට සබ්භ්‍යාපජ්ජන් ලෝකං uppajjati සබ්භ්‍යාපජ්ජන් ලෝකං uppajjati කියලා කියන්නේ සබ්භ්‍යාපජ්ජන් කියලා කියන්නේ සියලු ආකාරයෙන් දුක් සහිත වූ එහෙනම් අර අපි කරන්නේ කුමක්ද නැත්නම් අපි ආරම්භ කරන දේ අනුව තමයි අපිට ප්‍රතිඵලය ලැබෙන්නේ අපි හේතුඵල ධහම අහලා තියෙනවා. හේතුඵල ධහම පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. ඒ නිසා හේතුව අනුව තමයි ප්‍රතිඵලය හටගන්නේ. එහෙමනම් දුක ඇති දේවල්, දුක් සහිත දේවල්, හැඬීම්, වැළපීම් ඇතිවන දේවල් හිතට එකගව කල්පනා කරාම කෙනෙකුට හානියක් වන, Tamanට හානියක් වන අකුසල මූලයන්, පාප ක්‍රියාවන් සිද්ධ කරනවා. ප්‍රාණඝාත, අතත්තාදාන, කාම මිත්‍යාචාර ආදී මේ සඳහන් කරන්නට යෙදුණු පංච දුස්චරිතයන් සිද්ධ කරන මේ දුක් සහිත සබ්භ්‍යාපජ්ජයන් සිද්ධ කරාම උපදින්නට ලැබෙන්නේ එවැනි වූ සබ්භ්‍යාපජ්ජ නැත්නම් නරක ගතිවල සබ්භ්‍යාපජ්ජ ලෝකවල තමයි උප්පත්තිය ලබන්නට ඒ අයට අවස්ථාවක් සැලසෙන්නේ ඒ වගේම තමයි සබ්භ්‍යාපජ්ජං පස්සා පුසන්ති. මේ සබ්භ්‍යාපජ්ජං නැත්තම් සියලු ආකාරයෙන් දුක් සහිත වූ දේවල් කෙරෙහි තමයි මේ පංචායතනයන් ගැටීමට ලක්වන්නේ. චක්කුසෝත ගාන જીවහා කාය නැත්තම් ඇස කරනාසේ දිව ශරීරය කියන මේ මේ ආයතනයන් හැම විටම ගැටීමට ලක්වන්නේ එවැනි දුක් සහිත වූ දේවල් වෙනුවෙන්මයි. එසේ දුක් සහිත දේවල් වෙනුවෙන් ඒ ගැටීම නැත්තම් හමුවීම මුණ ගැහිම ඇති වුනහම සබ්භ්‍යාපජ්ජං වේදනා වේදයති. ඒ නිසාම මොකද්ද වෙන්නේ? දුක් සහිත වූ වේදනාවන් විඳින් විඳ ගැනීම දැනීම ඇති වෙන්න පටන් ගන්නවා. මේ නිසාම මෙවැනි සත්වයන් සෙය්‍යතාපි සත්තා නේර එකක් මෙවැනි සත්වයන්ට උප්පත්තිය ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ නිරේ සබ්භ්‍යාපජ්ජං උප්පජ්ජති කියලා කිව්වේ ඒකයි උප්පජ්ජන්ත කියලා කිව්වේ ඒකයි ඒ නිසා පින්නතුනි පළවෙනි පුද්ගලයා එහෙමනම් සියලු ආකාරයෙන් දුක් සහිත දුක් රැස් කරන සංස්කාර ධර්මයන් රැස් කරන පුද්ගලයා ඔහුට සිද්ධ වෙන්නේ එවැනිම වූ දුක්ඛ සංස්කාරයන් රැස් කරන ලෝකයකම ඉපදින්න එවැනි ලෝක පිළිබඳව දේශනාව තියෙනවා මේ තල 31 පිළිබඳව දේශනාව ලෝක තලයන් ඒ ලෝක තලයන් තමයි අපි සඳහන් කරන විශේෂයෙන්ම මනුෂ්‍ය ලෝකය ඒ වගේම සදෙව් ලෝකය ඒ වගේම සතර අපාය සහ අනිකුත් බ්‍රහ්ම ලෝක පිළිබඳව එහෙනම් මෙතෙන්දි මෙන්න මේ සතර අපාය මූලික කරගත්ත නිරය පිළිබඳව තමයි මේ සඳහන් කරන්නේ. ඒ නිසා දුක් සහිත දේවල් අපි කායිකව, වාචසිකව, මානසිකව සිද්ධ කරාම අපිට දුක් සහිත දේවල්ම තමයි අහන්න ලැබෙන්නේ. මුළු සංසාරය පුරාම, මුළු ජීවිතය පුරාම. ඒ නිසා අපිට ප්‍රායෝගික වශයෙන් උත් අපේ මෙලෝ ජීවිතය තුල උනත් දුක, කනගාටුව, හැඬීම, වැළපීම ඇතිවන්නට හේතු වන්නේ අපාතීන් මේ සිද්ධ වෙන දුක් සහිත දේවල් නිසා නැත්නම් පාපක්‍රියා නිසා. ඒ වගේම තුන්වන පුද්ගලයා හැටියට මේ සූත්‍ර දේශනාව තුළ ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පුද්ගලෝ අභ්‍යාපජ්ජං කාය සංකාරං අபிසංකරෝති පුද්ගලෝ අභ්‍යාපජ්ජං වචේ සංකාරං අபிසංකරෝති පුද්ගලෝ අභ්‍යාපජ්ජං මනෝ සංකාරං අபிසංකරෝති එහෙනම් සියලු ආකාරයෙන් දුක් රහිත වූ සංස්කාර ධර්මයන් කායිකව වාචසිකව මානසිකව රැස් කරන කෙනා තමයි දෙවෙනි පුද්ගලයා බාටපත් වෙන්නේ. අභ්‍යාපජ්ජං කියලා කිව්වේ ඒකයි. සබ්භ්‍යාපජ්ජං කියලා කිව්වේ මුලින් දුක් සහිත අභ්‍යාපජ්ජං කියලා කිව්වේ දුක් රහිත. එහෙමනම් ප්‍රාණඝාත ආදී පාපක්‍රියාවන්ගෙන් වැළකී දස අකුසල ධර්මයන්ගෙන් වැළකී දස කුසල ධර්මයන්හි නිරතව ක්‍රියා කරන කටයුතු කරන හිතන කතා කරන කෙනාට දුක් රහිත වූ ස්ථානවල උප්පත්තිය ලබන්න පුළුවන්කම ලැබෙනවා කාය සංකාරං වචී සංකාරං මනෝ සංකාරං අபிසංකරිත්වා මෙවැනි පුද්ගලයන් ඒ විදියට මේ දුක් රහිත වූ සංස්කාර ධර්මයන් රැස් කරමින් අභ්‍යාපජ්ජං ලෝකං uppajjati දුක් රහිත වූ ලෝකවල උප්පත්තිය ලබනවා. ඒ වගේම අභ්‍යාපජ්ජා පස්සා පුසන්ති එවැනි දුක් රහිත වූ මේ ආයතන තුල නැත්තම් පංචේන්ද්‍රිය තුලින් නිරන්තරයෙන්ම දුක් රහිත වූ දේවල්ම ග්‍රහණය කරගන්නවා නැත්තම් ඒ ඇති කරගන්නා විඥාණය චක්කු විඥානය හෝ සෝත විඥානය ගාන ජීව ආදී මේ විඥානයන් ඇති කරගන්නේ දුක් රහිත වූ තත්වයන් තුල. එහෙම නැත්නම් හැඬීම වැළපීම කනගාටුව දුක සොම්නස ආදී මේ පුද්ගලයන් පීඩාවට පත් කරන දේවල් වලින් තොර වූ සංස්කාර ධර්මයන් තමයි රැස් කරන්නේ. ඒ නිසා පංච පස්වදාරම් වූ විවිධ ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් වලින් ඈත්ව කටයුතු කරන පුද්ගලයා පිළිබඳව තමයි මේ සඳහන් කරේ. සේයතාපි දේවා සුබකින්නකා සුබකින්නකාදී මේ බ්‍රහ්ම ලෝක තලවල උප්පත්ති ලබන්නට මේ පුද්ගලයාට හැකියාව ලැබෙනවා කියලා තමයි මේ දෙවෙනි පුද්ගලයා පිළිබඳව අභ්‍යාපජ්‍ය පුද්ගලයා නැත්තම් දුක් රහිත වූ දේවා රැස් කරන පුද්ගලයා හැටියට පෙන්වා දුන්නේ. තුන්වෙනි පුද්ගලයෙක් ඉන්නවා ඒ තමයි පුද්ගලෝ අභ්‍යාපජ්ජම්හි සබ්භ්‍යාපජ්ජම්හි කාය කම්මං වචී කම්මං මනෝ කම්මං සංඛාරං අபிසංකරෝති එහෙනම් සඳහන් කරනවා තුන්වෙනි පුද්ගලයා අභ්‍යාපජ්ජම්හි සබ්භ්‍යාපජ්ජම්හි දුක් රහිතේවත් රැස් කරනවා දුක් සහිතේවත් රැස් කරනවා එහෙමනම් ඒකෙන් අදහස් කරේ කවුද ඒ තමයි අපි මේ මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්න අපි ඒ වගේම ඇතැම් දිව්‍ය ලෝකවල ඉන්න ඒ දිවිවරු පිළිබඳව මේ සූත්‍ර දේශනාව තුළ දක්වලා තියෙනවා. එමනම් විශේෂයෙන් අපිට වැදගත් වෙන්නේ අපි පිළිවෙලව දේශනා කරන සූත්‍රය මේක. එනිසා එහි තුන්වෙනි පුද්ගලයා හැටියට අපිට සලකන්න වෙන්නේ අපමයි. ඒ තමයි අපි අතින් අභ්‍යාපජ්‍ය, සබ්භ්‍යාපජ්‍ය හැටියට කායිකව වාචිකව සිද්ධවන මානසිකව සිද්ධවන වැරදි ක්‍රියාවන් සහ ඒ වගේම හොඳ දේවල් සහ නරක දේවල් කියන මෙන්න මේ දෙපැත්තම රැස් කිරීම තමයි අපි මිනිසයන් හැටියට සිද්ධ කරන්නේ. ඒ නිසා අපි හැම වෙලෙම උත්සාහ ගන්නවා මොකද්ද? පුළුවන් තරම් මේ අපාතින් සිද්ධ විය හැකි සචේතනිකව අපාතින් සිද්ධ විය හැකි බොහෝ අකුසල ක්‍රියාවන්ගෙන් ඈත්ව කටයුතු කරන්න බෞද්ධ හැටියට අපි කටයුතු කරනවා. ඒ නිසා මේ පිළිබඳව දැනුමක්, ඒ පිළිබඳව යථා අවබෝධයක් ඇති කර ගැනීම සඳහා තමයි මේ පිළිතුරු අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. ඒ නිසා සබ්භ්‍යා පජ්ජම්මි, අබ්භ්‍යා පජ්ජම්මි වචී සංකාරං, කාය සංකාරං, මනෝ සංකාරං අபிසංකරෝති කියලා සඳහන් කරේ මෙන්න මේ විදිහට හොඳ නරක මේ සියල්ල රැස් කරන ලෝකයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසාම මොකද්ද වෙන්නේ? එවැනි සත්වයන්ට අභ්‍යාපජ්ජම්හි සබ්භ්‍යාපජ්ජම්හි ලෝකං උපජ්ජති. එවැනි ලෝකවල තමයි උප්පත්ති ලබන්න හම්බෙන්නේ. ඒ නිසා අපිට ඒක හොඳාකාරවම පැහැදිලි වෙනවා. අපිට මේ පිළිබඳව අපේ ජීවිතය තුළ අත්දැකීමක් තියෙනවා. ලෙඩවීම, ඒ වගේම මේ පුද්ගලයන් දුකට සොම්නසටපත් කරන ප්‍රිය විප්‍රයෝග දුක්ඛය ආදී ඇතුළු මේ බොහෝ කාරණාවලදී මිනිස්සු හැටියට අපි හැමෝම දුකට, ਸੰతాපයට, පැතිගැන්මටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ඇතිවන්නේ මෙන්න මේ රැස් කරන සංස්කාර ධර්මයන් නිසා. ඒ නිසා හැම විටම එවැනි දේවල් තමයි අපේ මේ පංචේන්ද්‍රයන්ට ගැටීමට ලක් වෙන්නේ. පස්හා පුස්සන්ති. සබ්භ්‍යාපජ්ජම්මි අබ්භ්‍යාපජ්ජම්මි. ඒ නිසාම ඒ වේදනාවන් තමයි එවැනි විඳීම් තමයි අපිට දුක සැප හැටියට මේ ජීවිතය තුළ විඳීමට ලක්වන්නේ. ඒ නිසාම වෝකින්නක සුඛ දුක්ඛං මේ දුක සැප මුසු මුසු වෙච්ච නැත්නම් එකතු වෙච්ච ජීවිතයක් තමයි මේ පින්වත් හැම දිනාටම ලැබිලා තියෙන්නේ. ඒ හේතුව තමයි කුමක්ද? සෙය්‍යතාපි මනුස්සා ඒකච්චේව දේවා ඒකච්චේව විනීපාතිකා ආදී වශයෙන් සඳහන් කරනවා මේ විනීපාතික දේව ලෝකවල ඉන්න ඒ වගේම මනුෂ්‍ය ලෝකේ ඉන්න අපිට එවැනි විදියට මේ සුඛ දුක්ඛ වේදනාවන් සහිතව ඉපදෙන්න හේතුව වෙලා තියෙන්නේ අපි මේ රැස් කරන සංස්කාර ධර්මයන්හි ස්වභාවය මත. ඒ නිසා මේ ජීවිතයේ දේශ නැවත වතාවක් බැලුවාම බුදුදහමේ නියම හරය ඒ වගේ මේ පිළිබඳව අපි අවධානය යොමු කරාම අපිට පේන්න තියෙන කාරණාවක් තමයි අපේ ජීවිතයේ ඇතිවන විවිධ සංසිද්ධීන් අපේ ජීවිතයෙන් සමහර කාරණා වියුක්ත කාරණා හැටියට සලකා ගලමින් අපි ඒ පිළිබඳව දුක ਸੰతాපය ඇති කරගෙන කටයුතු කරනවා. ඒ මේ ධර්මයේ පිළිබඳව අපිට නියත අවබෝධයක් ඇති කර ගැනීමට අපොහසත් වීම නිසා. ඒ නිසා ජීවිතේ අපි ඇති කරගෙන තිබෙන සියලුම ජීවිත අවස්ථාවන් වගේම ලෙඩවීම, ඒ වගේම ජරාවටපත් වීම, මරණය තෙක්ම මේ සිද්ධි ධාමයන් මේ සියල්ලම මරණය කියන දේ මේ මොහොතේදී අපිට ළඟා නොවුනත් කොයි මොහොතක හරි නැත්තම් පහුවෙලා හරි මේ දේවල් ළඟා වෙනවා. ඒ නිසා මේ ජීවිතයේ අවස්ථා හැටියට සලකාගෙන හැම විටම අන් අයට උදව් උපකාරයක් කරමින් යහපත් මාර්ගයේ ගමන් කරමින් යහපත් දෙයක්ම හිතමින් යහපත් දෙයක්ම කතා කරමින් යහපත් දෙයක්ම අපාතින් සිදු කරමින් අපි කටයුතු කරනීම තමයි මේ ධර්ම දේශනාවෙහි අවසාන හරය හැටියට පෙන්වා දෙන්න තිබෙන්නේ. ඒ නිසාද දින ඊදාම ශ්‍රද්ධාවෙන් යුක්තව සදහසිතින් මේ අවස්ථාවේදී ධර්ම දේශනාව ශ්‍රවණය කර ඔබ හැම දිනාටමත් ඔබ හැම දිනාටම මේ පින් ඒකාකාරීවම හේතු වාසනා වීමෙන් උතුම් වූ නිර්වාණ ආબોධය සාක්ෂාත් කර ගැනීම දක්වා මේ පින් දහම් හේතු වෙත්වා වාසනාව වෙත්වා කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරමු